ඒ ප්‍රශ්නේම තවත් කොටසක් තියෙනවා ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස ආනාපාන සතිය අනුපස්සනාවෙන් මෙනෙහි කරන්නේ කොහොමද? ආනාපාන සතිය මූලික වශයෙන් අපට හුස්ම රැල්ල හැටියට පිම්බීම හැකිලීම වශයෙන් හෝ නාසිකාග්‍රයෙන් ඇතුල් වෙන පිට වෙන ආකාරය හෝ දිහා බලාගෙන අපට හුස්ම රැල්ලක් හැටියට සම්මත වශයෙන් අරගෙන ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගැඹුරු විදර්ශනාවකට අපි ආනාපාන සතිය විදර්ශනාවකට පරිවර්තනය කරලා ගැඹුරින් පුහුණු කරනකොට අපිට මේ ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ වායෝ ධාතුවයි ඒ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය වේගවත් බව අඩුවීම වැඩිවීම එතකොට වායෝ ධාතුවේ ඒ චලන ස්වභාවය ඊළඟට එය දැනගන්නා සිත ඒ වායෝ ධාතුව රූපයයි වායෝ ධාතුව දැනගන්නා සිත නාමයයි මේ නාම රූප ධර්ම එතකොට වායෝ ධාතුව ඒ සිතට අරමුණු වෙන ආරම්භණයයි එතකොට මේ සිත කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනයයි අර සිතට අරමුණු වෙන වායෝ ධාතුව කියලා කියන්නේ බාහිර ආයතනය. මේ විදිහට එක් එක් විදිහට මේක නාම රූප හැටියට, පංචස්කන්ධ හැටියට, ආයතන හැටියට, ධාතු හැටියට, පරමාර්ථ ධර්ම හැටියට කැමති විදිහකට Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් Tamanට විග්‍රහ කර කර බලන්න පුළුවන්. ඕනනම් සම්මුති වශයෙන් අපිට ඒක බලලා යම් ප්‍රමාණයකට චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්න පුළුවන්. වඩා ගැඹුරට විදර්ශනා කරනකොට අර විදිහට අපිට විශ්ලේෂණය කරලා බලන්නට පුළුවන්.